සැහැල්ලුවෙන් සැනසෙල්ලෙන් තමනුත් ජීවත් වෙමින් තමා අවට සිටින පවුලේ ඇත්තන්ට අවම වශයෙන් සමීපව ඇසුරු කරන්නන්ට සැහැල්ලුවෙන් සහ සැනසෙල්ලෙන් ජීවත් වන්නට සිතවිල්ලකින් හෝ වචනයෙන් සහ ක්‍රියාවෙන් බැරිනම් සිතවිල්ලකින් හෝ නිශ්ශබ්දතාවයෙන් හෝ උපකාරී කරන් වෙන සියලුම කල්යාණ මිත්‍රයන්ට මාගේ ගෞරවය හිමි වේවා සතුට සැනසෙල්ල හොයාගෙන යන ලෝකේක සතුට සැනසෙල්ල අත්දකින්නට උත්සාහ කරන ජීවිතයක කිසියම් තැනක කිසියම් මොහොතක ඔබ අප හැමදෙනාම මේ මොහොතේ ඉන්නේ. එය භූගෝලීය වශයෙන් බොහෝම එකිනෙකට ඈත තැන් දෙකක අපි මේ මොහොතේ හුස්ම ගන්නවා හුස්ම හෙළනවා වෙන්න පුළුවන්. ඒ වගේම කාලපරතරය හෝරා ගානක් වෙන්නට පුළුවන්. සමහර විට වරු ගානක් වෙන්නත් පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රවරුනි අපි භූගෝලීය වශයෙන් කිලෝමීටර් සිය ගාණක් දහස් ගාණක් ඈතින් හිටියත් කාලපරතරේ හෝරා ගාණක් වරු ගාණක් දුරස්ව හිටියත් පිළිවන්නම් සතුට සැහැල්ලුව සැනසෙල්ල ආස්වාස කරන්න ඒ වගේම සතුට සැහැල්ලුව සැනසෙල්ල ප්‍රස්වාසයක්සේ මේ ලෝකයට මේ විශ්වයට දන් දෙන්නට අපි හැමෝම මේ මොහොතේ ඒකාත්මිකයි. හුස්ම කියන්නේ මේ විශ්වයේ අපි හැමදෙනාම එකට එක් කරන ඇහැට නොපෙනෙන සම්බන්ධතාවය. ඉතින් අපට හැකිනම් ඒ අපිට අයිති නැති හුස්මක් එක්ක අපිට අයිති නැති අපි තාම පෞද්ගලික වශයෙන් අයිතිය නොකියන ඒ විශ්වීය සැනසෙල්ල මොහතකට හෝ අත්දකින්නට ඒ වගේම ඒ අපිට අයිති නැති සැනසille ධර්මතාව ස්වභාවය සෙසු පිරිස සමග හුස්මත් එක්ක බෙදා ගන්න මොන තරම් ලස්සන මොන තරම් සුන්දර මොන තරම් අහිංසක ජීවත් වීමක් වේද අන්න ඒ බඳු අහිංසක උතුම් ප්‍රාර්ථනයක් එක්ක අපිට පුළුවන් නම් මේ අලුත් දවස පටන් ගන්න. ඒ දවස මොනතරම් ලස්සන වෙයිද? අපේ දවස ඒ වගේම අපිට මුණ ගැහෙන අපිට කතා කරන අපත් සමග ඇසුරු කරන ඇත්තන්ගේ දවස් මොන තරම් ලස්සන වෙයිද මොන තරම් පුණ්‍යවන්ත වෙයිද අන්න ඒ පිළිබඳවයි මේ අරුණලු තුන්වෙනි වැඩසටහනේදී අපි කෙටියෙන් අවධානය යොමු කරන්නේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ පැමිණි ඔබ සැම දන්නා කරුණක් තමයි මෙතන පහසුකම් නැති බව. තියෙන්නේ දුෂ්කරතා. ඒ දුෂ්කරතා ලැයිස්තුව එකින් එක කියන්ත නොවේ මේ ලෑස්ති වෙන්න. නමුත් පුංචි භාවනාන යෝගියෙකුගේ සිදුවීමක් සමග මේ පණිවිඩය බෙදා ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. එක් බටහිර දිනුයි කියන රටකින් පැමිණි භාවනා නියෝගියෙකු සති දෙකක් පමණ භාවනා කොට ඒ අතරමැදදී කමඨහන් ගැන කතා කරන අවස්ථාවක කිව් කරුණක් ඒ භාවනා නියෝගියාට ජීවිත කාලෙම තිබුණු ගැටලුව තමා නිදා ගැනීම. පුංචි කාලේ ඉඳලා. නිින්ද නොයෑම. විවිධ ප්‍රතිකාර අරගෙන ඒ කිසිම ප්‍රතිකාරයකින් සුව වෙලා නැහැ. එමෙන්න ඒ පරිසරයේ ප්‍රශ්නයක්, gedara ප්‍රශ්නයක්, පරිසරයේ ප්‍රශ්නයක්, gedara ප්‍රශ්නයක් කියලා හිතලා gedara නිදන කාමර මාරු කරලා, ගෙවල් මාරු කරලා, gedara ඇතුලේ නිදන කාමරේ මෙත්ත මාරු කරලා, ඇඳවල් මාරු කරලා, ඒ උණුසුම් කරණයන් වෙනස් කරලා, සිසිල් කරණයන් වෙනස් කරලා, වර්ණ වෙනස් කරලා, ජනෙල් රෙදි වෙනස් කරලා, ජනේලෙන් පිට පේන දර්ශන වෙනස් කරලා මේ මෙතෙක් ජීවිත කාලෙම මහන්සි වෙලා තියෙනවා මේ නිදන ප්‍රශ්නය නිදාගන්න බැරි ප්‍රශ්නයට උත්තර හොයන්න. නමුත් ඒ කිසිම උත්තරයකින් ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඉතින් මේ භවනා නියෝගියා අපත් සමග පවසනවා දන්නා කියන දවසක ජීවිතේ පළවෙනි වතාවට තමා හොඳට නිින්ද ගියේ රාත්‍රී භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡාවලින් පසුව ඇඳට ගියාම බොහෝම ඉක්මනට නිින්ද යනවා උදේ වෙනකල්. මාර මුලින් කියූ කාරණය නිල්ලඹෙච්චර පහසු ගන්නෑ. ඒ ඇඳවල් සුව පහසු ඇඳවල් නෙවෙයි. ඒ මෙත්තා ඇත්තටම මෙත්තක් නෙවෙයි. මෙත්තයක් කියන්න බෑ. එහෙම සුඛෝපභෝගී ඇඳවල් සයනාසන මෙත්තනේ පුංචි කුටි ඒ කොහොමද ඒ ප්‍රාතිහාරයේ සිදු වුනේ? ඒ අපි කාගේවත් ප්‍රාතිහාරයක් නෙවෙයි. ඒ තමා මේ සතුටේ සැහැල්ලුවේ සහ සැනසෙල්ලේ ප්‍රාතිහාරය. කල්යාණ මිත්‍රවරුනි අපි ගෙවල් හදනවා. සමහර විට හැම දිනාගෙම ජීවිතයේ තියෙන එක හීනයක් තමා Tamanට කියලා ගයක් හදාගන්න. ඒ වෙනුවෙන් දන්න කියන දවසක සිට සැලසුම් කරනවා. ඒ වෙනුවෙන් හම්බ කරනවා, ඉතිරි කරනවා, ණය වෙනවා. මොනතරම් දුකක් විඳිනවද ගයක් හදාගන්න. හැකි උපරිම මට්ටමින් ඈතට ලස්සනට පේන ඉතාම වටිනා අමුද්‍රව්‍ය භාවිතා කොට. ඉන්පසු ඒ ගිය මොනතරම් සුඛෝපභෝගී භාණ්ඩ වලින් අපි පුරවනවද? මොනතරම් නවීන තාක්ෂණයෙන් පුරවනවද? මොනතරම් සැප පහසු සයනාසන විදුලි පංකා මధుරු දැල් වායු සමීකරණ උණුසුම් කරණයන් එකතු කරනවාද ඉතින් මේ සියල්ල එකතු කරලා අපි හිතනවා අපි ඉන්නේ මහා සැපක් මැද අපේ ගේ ඇතුලේ නමුත් හොඳට කල්පනා කළොත් මොන තරම් රාත්‍රීන් පැය ගණන් සමහර විට දවස් ගණන් නිින්ද යන්නේ නැතුව අර සැප පහසුයි කියන ඊටාම මිලාදික ඒ සයනාසන උඩ අර සියලුම වායු සමීකරණ උණුසුම් කරණයන් විදුලි පංකා මැද මදුරු දැල් ඇතුලේ දුක් විඳින්නට ඇත්ද ප්‍රශ්නේ මේ එකක්වත් නෙවෙයි ප්‍රශ්නය අපි සිටින්නේ අපේ සැබෑ නිවහනේ නොවන නිසා ප්‍රශ්නේ ඇඳේ නෙවෙයි ප්‍රශ්නේ gedara නෙවෙයි සැබෑම ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ ඇත්තම gedara ජීවත් නොවන නිසා අපි ඒ දුක් විඳින්නේ රෑ එළි වෙනකල් නිින්ද යන්නේ නැතුව දුක් විඳින්නේ වෙන කිසිම හේතුවක් නිසා නොවේයි අපි වර්තමානයේ නොසිටින නිසා එක්ක වෙලා ඉවරයි ඊටාම කටුක වේදනාකාරී අතීත සිදුවීමක අපි ජීවත් වෙනවා. නැවත නැවත මතක් කරමින්. එහෙම නැත්නම් වෙයි කියලා හිතන වෙයි කියලා කවුරු හරි අපිට අනාවක කියූ අනාගත සිදුවීමක අපි ජීවත් වෙනවා. මේ සිතිවිලි දෙක ඇතුලේ ඉන්න කල් කෙනෙක් විඳවනවා. අපි හිතුවට අපි ඉන්නේ අපි අර මහන්සියෙන් හම්බ කරගෙන ඉතිරි කරගෙන ණය වෙලා ලොකු සටනක් කරලා හදාගත්ත අර ලස්සන ලොකු ගේ ඇතුලේ අර පුරෝපු සියලුම සුඛෝපභෝගී නූතන තාක්ෂණික ඒ ගෘහ භාණ්ඩ එක්ක අර සැප පහසුයි කියන මිල අධික සයනේ උඩ කියලා නෑ අපි ඒක තැනකවත් නෙවෙයි ඉන්නේ ඒක දෙයක් එක්කවත් නෙවෙයි ඉන්නේ අපි ඉන්නේ අතීතේ ඈත අතීතේ අඳුරු සිතවිල්ලක් ඇතුලේ කටු පඳුරක් වගේ එහෙම නැත්නම් වෙයි කියලා හිතන අනාගත සිතවිල්ලක ඒ කටු පඳුරක් උඩ කටු පඳුරක් උඩ කාටද සැපසේ නිඳ යන්නේ ඒ නිසා අර භෞතික නිවහන නොවේ අපේ සැබෑ නිවහන අපේ සැබෑ නිවහන විය යුත්තේ මේ මොහොතයි මෙතනයි වර්තමානයයි මෙතන මේ මොහොතේ වර්තමානයේ ඉන්න පුළුවන් නම් අවදියෙන් හිටියත් සැහැල්ලුයි සතුටුයි සැනසෙලිදායකයි නින්දට යන්නත් හරිම ලේසි ඒ ලබන නින්දත් හරීම සුවදායි හරීම විවේකී ඒ නිසා සැහැල්ලුව සතුට හොයන සැහැල්ලුව සතුට හොයන පිරිසක් එක්ක ජීවත් වෙන අය විදිහට අපි අපේ ජීවිතයට එක් කරගත යුතු එක් වැදගත් කාරණයක් නම් මේ මොහොත පිළිබඳ අවධානයයි මෙතන පිළිබඳ සාවධාන වීමයි ඒ අත්‍යවශ්‍යයි. අපේ මනස අප පුහුණු කළ යුතුයි මෙතන මේ මොහොතේ ඉන්න. කාටද නැත්තේ වේදනාකාරී මතකයන්? කාටද නැත්තේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත වූ සැකසංකා? හැබැයි මේ දෙකම ඇත්ත නෙවෙයි. එකක් වෙලා ඉවරයි අනිත් එක තාම වෙලා නැහැ. ඉතින් මේ මියගිය අඳුරු අතීතයක නූපන් අනාගතයක හිරකරුවෙක් වුණාම අර වියදම් කරපු වියදම් කරලා මිලේට ගත්ත ඒ කිසිම දෙයක සැපක් නැහැ සතුටක් නැහැ අපිට තේරෙන්නේ අපි ඉන්නේ කටුපඳුරක් උඩ කියලා ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ මොහොත කියන්නේ මේ දැන් ගන්න හුස්ම. වෙන මොහොතක් නෑ. මේ මොහොත අපිට තියනවා කියලා කියලා දෙන්නේ මේ ගන්න හුස්මයි. මේ පිට කරන හුස්මයි. මේ ගන්න හුස්මත් එක්ක අපිට වර්තමානයේ ආස්වාස කරන්න පුළුවන් ඒ වර්තමාන ආස්වාසයත් එක්ක වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් මේ මොහොතේ පිට කරන හුස්මත් එක්ක වර්තමානයේ ප්‍රසවාස කරන්න පුළුවන් නම් ඒ ප්‍රසවාස කරන වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් නම් අර මොනතරම් කටුක වේදනාකාරී අතීතයක් තිබුණත් මොනතරම් අවිනිශ්චිත වූ අනාගතයක් ගැන සිටිවිලි තිබුණත් ඒ කිසිම දෙයකින් බාධා නොවි සැනසille ජීවත් වෙන්න පුළුවන් සැනසille නිදා ගන්න පුළුවන් බොහෝ විට සැනසෙල්ලේම මේ ජීවිතයෙන් කවදා හරි සමුගන්නවා නම් සමුගන්නත් පුළුවන්. ඒ නිසා මේ අරුණලු තුන වැඩසටහනින් අපි බෙදා ගන්නට හදන්නේ මේ මොහොත පිළිබඳ පණිවිඩයයි. අපේ සැබෑ නිවහන නම් වර්තමානයයි මේ මොහොතයි. මේ මොහොත තුල අපි නිවෙමු සැනසෙමු තවත් කෙනෙකුටත් නිවෙන්නට සහ සැනසෙන්නට අපි ක්‍රියාවෙන් වචනයෙන් බැරිනම් නිශ්ශබ්දතාවයෙන් හෝ උපකාරී වෙමු හැම දිනාටම තෙරුවන් සරණයි